ධර්මානුශාසනාව පවත්වන අද දේශකයන්න් වහන්සේ තනමල්විල කිතුල්කොටේ රතන සදහම් භාවනා මධ්‍යස්ථානයේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද වලස්මුල්ලේ ගුණරතන ස්වාමින්ද්‍රයන් වහන්සේ දේශකයන්න් වහන්සේ নমස්කාර පූර්වකව ඉතා ගෞරවයෙන් අපි පිළිගන්නවා සාදු සාදු පින්වත්නි බෞද්ධයා ගුවන් විදුලි ධර්මදේශනාව සඳහා අද දායකත්වය ලබා ඇති පින්නතුන් බත්තරමුල්ල කන්දවත්ත පාරේ අංක 19 දරණ නිවසේ පදිංචි එල්.ඩී. නිලානි මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා හෝකන්දර වානගුරු මාවතේ දෙවනි පටුමගේ පදිංචි පී.ජී.එස්. අමරසිංහ මහතා සහ රංජිනී රත්නායක මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා දෙහිවල බෙල්ලන්තර පදිංචි එන් කරුණා සිංහ දිසානායක මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා බත්තර මුල්ල වැවපාරේ අංක 44 දරණ නිවසේ පදිංචි ප්‍රවීන් සේනානායක පුතණුවන් ඇතුළු පවුලේ සියලු දෙනා කඩුවෙල පහළ බෝමිරියේ අංක 100 දරණ නිවසේ පදිංචි නබගමුවගේ ස්ටැන්ලි පෙරේරා මහතා ඇතුළු පවුලේ සියලු දෙනා.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 පින්වත්නි ඔබ දන්නවා ඊ타ත්ම වටින දෙයක් තමයි මනුස්ස ජීවිතයක් ලැබීම. මෙවන් මනුස්ස ජීවිතයක් ලැබපු කාලයක තමයි අපට නුවණ දියුණු කරලා මේ සසර දුකෙන් එතර වෙන්න පුළුවන් මාර්ගයක් සපයා ගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා අපට ගෞතම බුදුරජාණන් වහන්සේ බොහෝ කාලයක් තිස්සේ පාරමී දම් පුරාගෙන ඇවිල්ලා සම්බුද්ධත්වයේ බවට පත් වෙලා ලෝකේ තියෙනා වූ යථාර්ථය නුවණින් අවබෝධ කරගෙන මෙන්න මේ ලෝකේ සකස් වීම වෙන්නේ මෙන්න මේ විදිහටයි ඒ සකස් වෙන විදිහට අපේ සිත් සතන් අනුගත වීම නිසා මේ සංසාරේ අනේක විද සංසාරේ බොහෝ දුකට පීඩාවට ලක්වමින් ලක්වමින් ගමන් කරනවා කියලා. ඉන් අත්මිදෙන්න පුළුවන් නම් ඉන් අත්මිදෙන්න අවශ්‍යයි නම් බුදුරජාණන් වහන්සේම දේශනා කරන ඒකට මාර්ගයක්. එහෙනම් දැන් අපි කල්පනා කරගන්න ඕන විශේෂයෙන්ම වාසනාවන්ත කාලයක් සද්ධර්මයක් තියෙන කාලයක් හැබැයි නුවණින් විමස ගන්න පුළුවන්කම ලැබුණොත් ඒ බුද්ධ වචනයට අනුකූලව අන්න එහෙම වුණොත් අපිට පුළුවන්කම ලැබෙනවා මේන්න මේ මනුස්ස ජීවිතයේ වටිනාකම ප්‍රයෝජනයක් ගන්න. ඒ නිසා කල්පනා කරන්න පින්වත්නි ඒ විදියට විමස ගන්න නම් අපි කල්යාණ මිත්‍රයාණන් වහන්සේ නමකගෙන් ඒ සසර දුකෙන් අත් මිදෙන්න හේතු වන්නා වූ චතුරාර්ය සත්‍ය ධර්මය අහලා ඒ අනුව අපේ සිත සකස් කරගත්තොත් අපිට මේ දුකෙන් නිදහස් වෙන්න පුළුවන් කමක් ලැබෙයි. ඒ නිසා එහෙනම් කල්පනා කරගන්න බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙන්නේ දුර්ලභවමයි. සද්ධර්මය අහන්න ලැබෙන්නේ දුර්ලභවමයි. එතකොට මනුස්ස ජීවිතයක් අපිට හිම්බෙලා තින්නේ දුර්ලභවමයි. මෙන්න මේ දුර්ලභ අවස්ථාවල දුර්ලභම කාරණාව තමයි මේ නුවණ දියුණු කරගන්න අවස්ථාව ලැබීම. එහෙමනම් පින්වත්නි අපි කල්පනා කරගන්න ඕන ඒ බුදුරජාණන් වහන්සේලා සසර දුකෙන් එතර වුණා සසර දුකෙන් එතරවන්නා වූ මාර්ගයේද අපිට කියලා දුන්නා. එහෙමනම් දැන් අපට තියෙන්නේ ආන්නේ උත්තමයන් වහන්සේලා විසින් දේශනා කරන්නට යෙදුණු සංසාර දුකෙන් අත් මිදෙන්න අපිට දේශනා කළා තියෙන ඒ මාර්ග ප්‍රතිපදාව තුල ගමන් කිරීම. ඉතින් මේ මාර්ග ප්‍රතිපදාව තුල ගමන් කරන්නට නම් පින්වත්නි අපි දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවට පිවිසෙන්න වෙනවා. දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාව කියන්නේ දුකෙන් නිව දුක නිවෙන මාර්ගය දුක නිවෙන මාර්ගය තමයි සීල සමාධි ප්‍රඥා කියලා කියන්නේ එහෙනම් ඒ සීල සමාධි ප්‍රඥා වඩන්න අපි ඒ කටයුත්ත ක්‍රියාත්මක කරන්න වෙනවා ඒ කටයුත්ත කරන්න නම් අපි ලෝකේ යථාර්ථය දැනගන්න වෙනවා සාමාන්‍යයෙන් පින්වත්නි අපි දන්නවා බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වුණේ ඇයි බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙන්නේම මේ මිනිස්සු සංසාර දුකෙන් එතර කරන්නමයි. තවදුරටත් සසරේ වැටි වැටි සංසාර දුකටමපත් වී පත් වී යන ගමනේදී මෙන්න මේ දුකෙන් අත් මිදීම පිණිසම තමයි අත් මුදවීම පිණිසම තමයි බුදුරජාන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙලා තියෙනවා. එතකොට එහෙනම් ඒ බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළලා දේශනා කරන්නේම අපිට නැවත නූපදින්න හේතු වන්නා වූ ධම්මාර්ගයක්මයි දේශනා කරන්නේ. පින්වත්නි කල්පනා කරගන්න අපි අහලා තියෙනවා මේ ලෝකයේ තුල සම්මත ලෝකයේ තුල කටයුත්තක් කරගෙන ගියත් අපි දැන් සාමාන්‍යයෙන් දානමාන ආදී කටයුත්තක් කරත් වෙන කුමන හෝ පුණ්‍ය කටයුත්තක් කළත් අපි ඒකෙදි සුගති ස්ථානයක උප්පත්තියක් ලබන්න හොඳ ස්ථානයක් බලාපොරොත්තුවක් ඇතුව කටයුත්තක් කරනවා පුණ්‍ය කටයුත්තක් කළාට පස්සේ අපේ බලාපොරොත්තු එහෙම වෙනවා. හැබැයි අපි ඒකේ අනිත් පැත්තත් දන්නව පින්වත්නි පාප කර්මයක් සිද්ධ කළොත් අපිට අහලා තියෙනවා සිව්වපායට වැටෙනවා කියලා එහි විපාක කර්මත් අපිට ඒ විදිහටම විඳින්න වෙනවා කියලා. හැබැයි කල්පනා කරන්න පිනවන් දැන් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාව බුද්ධ වචනය බොහෝ ගැඹුරු සහිතයි ඒ නුවණින්ම අවබෝධ කරගන්න ඕන පින්වත්නි අපි මේ ගොඩ දේවල් කල්පනා කරගෙන මේ ශාසනය කියලා හිතාගෙන තියෙන්නේ ශාසනය කියලා අපි උපමා කරගෙන තියෙන්නේ විවිධ විවිධ දේවල් සමහර විටක පින්වත්නි අපේ ශාසනය කියලා හිතාගෙන සමහර විට ස්වාමින් වහන්සේලාගේ ක්‍රියාපටිපාටයන් විතරක් අපි අධ්‍යයනය කරගෙන ඉඳී. නැත්නම් අපි සමහර වෙලාට හිතයි මගපල ලැබපු ස්වාමින් වහන්සේලා කියලාත් අපි උපකල්පනය කරමින් එක එක ප්‍රකාශයන් නිකුත් කරන්නත් සිත් පහල කරගනී. ඒ කුමක් දැකලාද ඔබ ඔබ බලන්නේ බාහිර රූපය දිහා බලලා. සමහර විටක උන්වහන්සේලා මාර්ගයේ වඩන දිහා බලලා සමහර විටක දන් වළඳන ස්වභාවය දිහා බලලා පාත්‍රයේද දන් වළඳන්නේ පින්ඩ පාතයෙන්ද ඒ කටයුත්ත සිදු කරගන්නේ කියලා ඉන්නේ කඩා වැටිච්ච කුටියකද එක සිවුරද පරිහරණය කරන්නේ කියලා ඒ තුන් සිවුරු පරිහරණය පමණක්ද කරන්නේ කියලා ඒ ඒ විදිහේ ස්වභාවයන් තුලින් අපි නිගමනට එන්න පුළුවන්. හැබැයි පින්වත්නි කල්පනා කරන්න ඒ සියල්ලම තමන්ගේ දෘෂ්ටීන් විතරක් කල්පනා කරන්න. ඒවත් තමන්ගේ දෘෂ්ටි වෙන්න පුළුවන්. මොකද හේතුව බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා මේ කායික ක්‍රියාපටිපාටිය තුල නෙමෙයි ධර්මයේ තියෙන මානසික ක්‍රියාකාරීත්වය තුලයි. ඒ නිසා එනම් මානසික ක්‍රියාකාරීත්වය තමයි මෙතන අපිට සකස් කරගන්න ඕන. ඒ මානසික ක්‍රියාකාරීත්වය තුල තමයි අපිට මේ දහම් මාර්ගේ ගොඩනගා ගන්න වෙන්නේ බාහිරින් යම් පුජ්‍යලේ දිහා බලලා බාහිරින් කරන දේක් දිහා බලලා නෙමෙයි අපිට තේරුම් කරගන්න තමන්ගේ සිත තුළ තමන්ගේ මනෝභාවය තුළ මානසිකත්වය තුළ ගොඩනැගිලා තියෙන ස්වභාවය තමයි පින්නවෙන් තමන් අවබෝධ කරගන්න වෙලා තියෙන්නේ. දැන් සාමාන්‍ය විදිහකට අපි සැලකුවොත් පින්නවන්නේ අපි සිතාගෙන ඉන්නවා සමහර විටක ප්‍රාණඝාතාදී අකුසල කර්මයක් කරන කෙනෙක් දැක්කොත් අපි කියනවා අයියෝ මෙයා පොපමණ ප්‍රාණඝාතාදී අකුසල කර්ම කරනවද මෙයාට නම් විපාක විදියට මහා නරක ස්ථානවල උප්පත්ති ලබන්න පුළුවන් කමක් ලැබෙයි කියලා අපි හිතාගෙන ඉන්නවා. නමුත් පින්වන්දී ඔබ කල්පනා කරන් සාමාන්‍යයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම්කිසි පුජ්‍යලයක් මාළු බානව නම් යම් පුජ්‍යලයක් මාළු බානව නම් ඒක හොඳ ක්‍රියාවක්ද නරක ක්‍රියාවක්ද සාමාන්‍ය මාළු බානව නම් ඕගොල්ලෝ කියන්නේ ඒක නරක ක්‍රියාවක් කියලා එතකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් පුජ්‍යලයක් මාළු බානව නම් ආන්න ඒ පුජ්‍යලයා දිහා බලලා ඔබ කියන්න පුළුවන් කොච්චර කොච්චර අකුසල කර්ම සිදු කරගෙන පාපතරම මිනිස්සෙක් තමයි කියලා විස්තර කරලා එයා ඔබ එතනින් ඈත් කරන්න පුළුවන් මේ ආගම දහමෙන් නැති කෙනෙක් කියන අදහසක් හිතර ගන්න පුළුවන්. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි යම් පුජ්‍යලයක් ඉන්නවා දැන් ගිහිල්ලා වැවක් කලක් දොලක් ළඟ බිලියක් අමුණලා කොක්කක බිලියක් අමුණලා දාලා මාළු බාන පුජ්‍යලෙක් ඉන්න පුළුවන්. හැබැයි යා එක කොක්කකින් මාළු බාන ක්‍රියාවක් කරනවා. එයත් අකුසල කර්මයක් තමයි. නමුත් මහන්නේ යම් පුජ්‍යලෙක් කරන්න පුළුවන්. කොකු හයක් කොකු හයක බිලිය අමුණලා මාළු ඉන්න ජලාශයකට දාන්න පුළුවන්. එහෙම වුණොත් අන බුදුරජාණන් වහන්සේ අහනවා මහණෙනි වැඩියෙන්ම පාප කර්මයක් සිදු කරගන්නේ කවුද කියලා. අපි දන්න වැඩියෙන්ම පාප කර්මයක් සිදු කරගන්නේ පින්වත්නි අර කුකු හයක් දාපු කෙනා. කුකු හයක් දාලා ඉවරලා මාළු බානකොට ඒක ආකාර ඒ ආකාරයෙන් ලොකු ප්‍රමාණයක් සිදු කරනවා. ඒ නිසා පාපය ප්‍රමාණය වැඩියි. අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි එහෙනම් යම්කිසි පුජ්‍යලයක් මේ ඇස නැමැති ආයතනය මගින් කන නැමැති ආයතනය මගින් දිව නැමැති ආයතනය මගින් කය නැමැති ආයතනය මගින් මෙන්න මේ ආයතන 6 මගින් උන්වහන්සේ දේශනා කරනවා මේ ආයතන 6 මගින් යම් කිසි කෙනෙක් මේ ආයතන අසම්වර කරගෙන බාහිර රූපයක් හෝ ශබ්දයක් හෝ ගන්ධයක් හෝ රසයක් හෝ ස්පර්ශයක් හෝ අරමුණු අරගෙන ආන්නේ අරමුණ ඉත්තා කන්තා මනාපා පිය රූපා කාම්ප සංහිත රජනීයා කියලා බොහොම හොඳයි සැපයි කියලා ඒ විදියට අරමුණු පවත්වන විට මහණෙනි ආන්න එයා කොකු හයකින් බිලියමුණලා මාළු බාන කෙනෙක් කියනවා එයා එයා එහෙනම් මාළු බානවා කොකු හයක් දාලා. අපි සම්මතයේ හිතාගෙන ඉන්න මාළු බාන මිනිස්සයා එක කොක්කක් දාලා මුනලා අදිනවා. එතකොට එහෙනම් වැඩිම පාප කර්මයක් සිදු වෙන එකේදී වැඩිම සසර පැවැත්මකට සිදු වෙන්නේ කුමක්ද? ආනර කොකු හයක් දාලා ඒ ක්‍රියාත්මක වෙන දේ. එහෙනම් දැන් බලන්න පින්වත්නි අපි දැන් බෞද්ධ කියලා හිතාගෙන අපි දැන් ප්‍රාණඝාත ආදී දේ කරන්නේ නැතුව නතර කරලා හැබැයි මේ නතර වෙන එක හොඳයි ඒකෙන් විතරක්ම මේ නිවන් මාගේ ගමන් කරන්න බෑ එතකොට ඔබ එහෙනම් ඊට වඩා මාළු බාන තනක් තියෙනවා කුමක්ද ඇසෙන් යම් රූපයක් ඔබ දැකලා ආන්නේ දැකපු රූපය ඔබ ලස්සනයි සැපයි හොඳයි කියලා හිතාගෙන අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති. ಗುಣ කියනව නම් ඒ වගේම සතුටින් පිළිගන්නව නම් සිත බැස ගන්නව නම් ඒ දැකපු රූපයේ කෙරෙහි අන්න බුදුරජාන් වහන්සේ දේශනා කරන මහණෙනි අන්න මාළු බානවා. අන්න බාන බාන අවස්ථාවක්. එතකොට එහෙනම් මාළු බාන අවස්ථාවක් ඒ අවස්ථාව. එහෙනම් ඔය වගේම පින්වන්නේ අපි මේ ආයතන හයින්ම ආයතන හැම. උන්වහන්සේ ලස්සනට විස්තර කරන මහන්නේ ඒ බිලිය බාන්න ඉන්න මිනිස්සයා ඒ බිලිය කොක්කේ අමුණලා ඒක දානවා ජලාශයට. ඊට පස්සේ ගොදුරක් එනකම් බලන් ඉන්න මාළුවා අර ගොදුර දැම්ම හැටියට අග්ගාලා ගිලිනවා. ගිල්ල හැටි මහන්නේ කුමක්ද කරන්නේ මාළු බාන්නට ඕන විදියට අර මාළුව හසුරව ගන්නවා එයාට දුකක්මයි පීඩාවක්මයි වේදනාවක්මයි වෙන්නේ කියලා. ඒ විදිහමයි කියනවා මහණෙනි යම් බාහිර අරමුණක් රූපයක් දැකලා අන්නේ රූපය අපේ ආධ්‍යාත්මික ආයතනය තුලින් ගොදුරු කරගත්තොත් ඒ ගොදුරු කරගෙන ඒ රූපේ ಗುಣ කියනවනම් ඒ දැන් ඒ ගොදුරු කරගත්තා වූ දැක්කා වූ රූපේ ಗುಣ කියනවනම් සතුටින් පිළිගන්නවනම් සිත බැස ගන්නව නම් ආන්න බුදුරජාන් වහන්සේ දේශනා කරනවා බිලිය බෑව වගේයි කියනවා මහන්නේ ඒක මහත් කරදරයක්මයි කියනවා දුකටමයි කියනවා විපතටමයි කියනවාපත් වෙන්නේ ඒක කාගේ තොණ්ඩුවටද කාගේ කොක්කටද ඇමිනෙන්නේ මායාගේ කොක්කටයි කියන ඇමිනෙන්නේ ඒ නිසා එහෙනම් හොඳට කල්පනා කරගන්න මේ පින්වත් පිරිස බලන්න පින්වත්නි එහෙනම් ඒ විදිහට කල්පනා කරලා ඔබ gedere ඉන්න වෙලාවට ඔබ ආගම දහම්මේ කටයුතු කුපමණ කරගෙන සිටියත් පින්වත්නි ඔබ යම් යම් මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන දේවල් මේව ඕනම කියන අදහසින් ක්‍රියාත්මක කරන්න ගියොත් හැබැයි දැන් හිතන්න එපා එන බුදුරජාන් වහන්සේ අපිට රූප බලන්න, පෙරහැරවල් බලන්න, නාට්‍ය බලන්න, සංගීත සම්දර්ශන බලන්න එපා කියලා තියෙනවද කියන එක නෙමෙයි. දැන් ඔබට තියෙන්නේ හොඳට කන්න පුළුවන්, බුදිය ගන්න පුළුවන්, සෙන් පවුඩර් ගන්න පුළුවන්. ඔබට ඒ ටික කරන්න එපා කියලා නේ බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ. ආන්න ඒක තුල සිත බැසගෙන ඒක නැතුවම බෑ කියන තැනට ඒක පවත්වගෙන ආන්න ඒක තුලින් ඔබ මාන්නයක් හදාගෙන අපි සුවඳයි අය කියලා ඒ ඒ විදියට හැඩ ගන්නවගෙන එහෙම ගිහිල්ලා තවත් කෙනෙකුට ගොදුරක් කරවන්න එපා. ගොදුර දැන් තවත් තවත් මේ සමාජෙ ඉන්නව කට්ටිය දැන් කොකු දාගන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. කොහොමද ගිල්ල ගන්නෙ කියලා. අන්න උන හැටියේ පින්වත්නි වැඩේ ඉවරයි. ඒ නිසා එහෙම ඔබට සැප සම්මත ලෝක සැප විඳින්න එපා කියන එකක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. උන්වහන්සේ දේශනා කරන්නේ එහෙම දකින අහන දැනෙන දැනගන්න රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ වල ඒවේ ಗುಣ කියමින් පිළිගනිමින් සිත බැස ගැනීමට ගියොත් සංසාර පැවැත්මමයි ඇති වෙන්නේ සසර දිගු වීමමයි ඇති වෙන්නේ මාරයාටමයි ලන් වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙමනම් දැන් ඔන්න කල්පනා කරන්න යමෙක් සිල් අරගෙන යමෙක් දානමාන ආදියක් දීලා යමෙක් මනභාවන ආදියක් කරන ගමන් එයාට අපි හිතමු තියෙනවා ටීවී එක කතා කතා ටිකක් තියෙනවා ඇරෙන්නම බෑ කියලා. ආන්න එතකොට එහෙනම් එයා කරන්නේ මොකද්ද? ඒ කටයුතු ටික කරලා තියෙනවා නම් ගෙදර ටීවී එකේ ඔක තියෙන වෙලාවක බලන්න ඕනම කියලා බලන්න එක අවශ්‍යතාවයක් නෙමෙයි. තියෙන එක දැක්ක කියලා එහෙම ප්‍රශ්නයක් වෙනවත් නෙමෙයි. ඒක අවශ්‍යම කියලා සමහර අයට නැතුවම බෑනේ. ඒ තන හිතාගෙන ගියොත් අන්න එයා කරන්නේ මොකද්ද? අම්මා පොයට සිල් ගන්න ගියා ආරාමේ සිල් අරගෙන ආවිල්ලා දැන් කතා ටික බලනවා මොකද්ද කරන්නේ? උන්ද දැන් මාළු බානවා. සිල් අරගත්ත අතෙන්ට පන්සලට ගිහිල්ලා ප්‍රාණාතිපාතා වේරමණී කිව්වා. ප්‍රාණඝාතයෙන් වැළකීම නම් ශික්ෂාපදේ සමාදන් වුණා. එතන පින්වත්නි ආරාමෙට ගිහිල්ලා ඕගොල්ලන්ට මාළු අල්ලන්නවා සත්තු මරන්නවත් හම්බෙනවද? මොකක්වත් නැහැ. එතන ගිහිල්ලා අමුතුවෙන් ආරක්ෂා කරන්න ලොකු සීලයක් නැහැ. සමාදම් වෙලා හුරු වෙන්න බලන්න එකයි. දැන් අන්න බලන්නකෝ. එතකොට සම්මතයේ සත්තු මරණ එක නතර කරගන්න හුරු කරගන්න. හැබැයි මෙන්න බුදුරජාන් වහන්සේ ඊට එහා ගිහිල්ලා දේශනා කරනවා ඔය සතෙක්ගේ බෙල්ලක් කඩන එක විතරක් නෙමෙයි බිලිය වෙන සසර පැවැත්මට මේන්න ලස්සනයි කියලා හිතෙන රූපය ඇසෙන් දැකලා ඒකට ලස්සනයි කියලා හිත පහළ වෙලා අනේ හොඳයි කියලා හිතෙනකොටම බිලී බානවා හිතෙනකොටම සසර පැවැත්ම හිතෙනකොටම මායයටයි අහුවෙන්නේ ඉතින් වැඩිම පාප කර්ම කරගන්නේ කවුද එන අර ඇල ළඟ එක කොක්කක් දාන් ඉන්න කෙනාද ගෙදර ඉඳන් ටීවී පෙට්ටිය බලාගෙන සින්දු ටිකක් අහගෙන ඉන්න කෙනාද දැන් තේරෙනවද එහෙනම් අන්න බලන්න බුදුරජාණන් වහන්සේ කොච්චර වටින දේශනාවක් දේශනා කරන්න කියලා නමුත් ඒක තේරෙන්නේ නැති අවබෝධ නැති කෙනා කරන්නේ මොකද ගෙදර ඉඳන් කොකුහයකින් බිලී බාන ගමන් අර වෙන තැනක පොඩි සතෙකුට මේ ගලකින් හරි අතහැරලා ගියොත් ඕකට තමයි දැඩිසේම දෝෂාරෝපණය කරන. එයා දන්නේ නැහැ මෙතන බිලී බානවද කියන එක. බලන්න කොච්චර දෙයක්ද. ඒ නිසා දැන් ඕගොල්ලෝ තේන ඕගොල්ලෝ අනිවාර්යෙන් බිලී බානයිනේ. නේ? ඕගොල්ලෝ අනිවාර්යෙන් බිලී බානවා. බිලී බානවනම් ඒක පිනක්ද පවක්ද? සම්මත ලෝකෙන් සැලකුවත් පවක්. පව කරන කට්ටිය ගිහිල්ලා මැරෙනම් ඉපදින්නේ කොහෙද? දිව්‍ය ලෝකෙද සතර පායේද? සතර අපාය. දැන් එහෙනම් ඕගොල්ලෝ කොහෙට යන පාරද කපාගන්නේ? සතර අපායට යන පාරනේ කපාගන්නේ. නේ? ඇයි මාළු බාන එක නේ කරන්නේ නේ? ගෙදර ඉඳගෙන දැන් නිකන් හිටියත් සින්දුව සින්දුවක් දාගෙන සින්දුව අහනවා. සින්දුවත් එක්කම තමයි කටයුත්ත තියෙන්නේ. නේ? ඒක මොකද්ද කරන්නේ දැන්? ගෙදර ඉඳගෙන අම්මා පොල් ටික ගන්නවා. කුස්සිය රේඩිය එකක් තියාගෙන සින්දුවකුත් දාගෙන කැමති කෙනෙක්ගේ සින්දුවත් එක්ක තමයි යන්නේ. එතකොට මොකද්ද කරන්නේ? උන්ද පොල් ගාන ගමන් මාළු බානවා. මාළු බල. දැන් බලන්න ඕගොල්ලෝගේ ෆෝන් එකක් තියෙනවා නම් ෆෝන් වල තියෙන මොන සින්දු. දැන් ඔබ කරන්නේ මොකද්ද? අනිත් කෙනාට දෙනව හැම මාළු භාවනෝ. එයාටත් මාළු භාවනවා පාප කර්මයක් කරනවා. අනිත් කෙනාට ඒ හිතප දෙන එකත් ඔබට අකුසල කර්මයක් ඔබ කරන එකත් අකුසල කර්මයක් එහෙනම් අන්න දැන් කල්පනා කරගන්න පින දැන් තේරුණාද මාළු බානෝ කියන එකේ යථාර්ථ සැබෑ අවබෝධය දැන් සම්මතය තුල ගිහිල්ලා ඇලක් දොලක් ලන් ගිහිල්ලා බාන එකත් පාප කර්මයක් ඒක හොඳ නෑ නමුත් ඊටත් එහා ගිහිපු එකක් තමයි පින්වත්නි ඇසෙන් රූපයක් දැක්ක හැටි නේ දැකලා හොඳයි කියලා හිතුනොත් ඕක පස්සේම හිත පවත්ගෙන යනව නේද? එහෙනම් හිත පවතින සිහි වෙන සිහි දැන් බලන්නකො. ඇල ළඟ මාළු බාන කෙනා කොක්ක දැම්ම මාළු ඇදලා ගත්ත එතනින් ඉවරයි. දැන් ඔබට කොතන හරි තැනක යනකොට දැකපු රූපයකට හිත ඇලිලා ගියොත් සති ගණන් තිස්සේ මාස ගණන් තිස්සේ දවසට කී වතාවක් ඕක සිහි කරනවද? සිහි කරන වතාවක් නැත්නම් ඒක මාළු බාන කොපමණ මාළු කන්දරාව බාලා ඇද්ද කොපමණ අකුසල කර්ම ටිකක් කරලා ඇද්ද එහෙනම්නේ ඒ නිසා පින්වත්නි එතකොට දැන් එහෙනම් ඒව දිහා නොබලින්න කියලාද කියන්නේ ශබ්ද අහන්න නැතුව ඉන්න කියලාද කියන්නේ නෑ නෑ නෑ ඒ ශබ්ද අහන්න ඇහුවනම් ඇහුව විතරයි රූප බලන්න බැලුවනම් බැලුව විතරයි රස දේවල් කන්ද කෑවනම් කෑව විතරයි එච්චරයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන අන්න පැහැදිලි ධර්මයේ ඊට පස්සේ උන්වහන්සේ දේශනා කරන මේකෙන් නිදහස් වෙන්න ක්‍රමය. මහණෙනි ඇසෙන් රූපයක් දැක්කට පස්සේ ඒක සතුටින් පිළිගන්නේ නැත්තම් ඒකේ ಗುಣ කියන්නේ නැත්නම් ඒකේ සිත බැසගන්නේ නැත්නම් අන්න එහෙනම් ඒතරම් ප්‍රශ්නයක් ඒතරම් ප්‍රශ්නයක් නෑ. දැන් සමහර විටක ඔබ සමහර ගායකයෙක්ගේ සින්දුවක් ඇහෙනවා කියන්නකෝ. සින්දු ඇහෙනවා ඒ ඇහෙන වෙලාවට හිතට සිහි වෙයි ඒ තරම් ඔබේ කැමැත්තක් නැහැ ඊළඟ වැඩේ කරනකොට ඒක කරගෙන ගියා අර කියපු සින්දුව මතකත් නැහැ නමුත් දැන් තවත් සමහර කෙනෙක්ගේ ඔබ කැමතියි කියලා හිතන කෙනෙක්ගේ කැමතියි කියන එකක් ගියොත් අරක සිහි කරලා අතු ගානවා නම් අතු ගාන අතරේ තරක සිහි කරලා ඉස්සෙල්ලා ගිහිපු සින්දුව සිහි කර කර තමයි අතු ගාන්නේ ඒ කියන්නේ එහෙනම් උන්ද අතු ගානව නෙමෙයි අතු ගාන අතරේ මොකද්ද කරන්නේ මාළුත් බානවා මාළු බාන ගමන් අතු ගානවා බලන්නකෝ එතකොට කොච්චර දෙයක්ද කියලා. ඒ නිසා පින්වත්නි අන්න සසර පැවැත්ම සසර නැවැත්මට නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඇසෙන් රූපයක් දැක්කම් කන්ට ශබ්දයක් ඇහුණම් ඒව සතුටින් පිළිගන්න එපා කියනවා. ಗುಣ කියන්න එපා කියනවා. සිත බැස ගන්න එපා කියනවා. එහෙම වුණොත් මහණෙනි මායයට අහු වෙන්නේ නැහැ කියනවා. දැන් ඔබ දන්නේම නෑ ලස්සන සින්දුවක් කියනකොටම ඒ සින්දුවත් එක්ක ඔබ යනවා කියන්නේ මාළු බානවා. ඒ කියලා කියන්නේ මායයටයි දැන් මේ අහුනේ. ඒ කියන්නේ මේ සංසාරෙටයි අහුනේ. ඒ කියන්නේ දුකටයි මේ අහුනේ. මේ සසර පැවැත්මට තමයි අහුවෙලා. දැන් සසර පැවැත්ම අපි ඔහේ යනවා. හරි සතුටින් ඒ ටික වෙලාවෙ විඥාන ශක්තිය පවත්නවා බලන්නකෝ ඒක තුල. පවත්වගෙන පවත්වගෙන එහෙම යනවා. එතකොට ඒ වෙනවා කියන්නේ යන්න බලන්නකෝ. අකුසල කර්මයක් නේ කරගන්නේ. ඔබට ওই විදිහට සිහි කරගන්න පුළුවන්කමක් තියෙනවා නම් බුදු ගුණයක් ගැන, සංඝ ගුණයක් ගැන, නේ ධර්මය ගැන එහෙම සිහි කරගන්න පුළුවන්කමක් තියෙනවා අර විදිහේ තණ්හා බරිත උපාදාන ස්වභාවයකින් නෙමෙයි ඒක සිහි කරන්නේ. ඒක නිසා අන්න සසරෙන් නිදහස් වෙන්න හේතු වෙනවා. එහෙනම් ඔබ කල්පනා කරන්න පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ආයතන වලට බාහිර අරමුණු ගැටුණන් ඒක ගොදුරු කරගත්තොත් ගොදුරක් විදියට ගොදුරක් විදියට ගන්නව කියන්නේ අතහරින්න නැති ස්වභාවයක් නේ අන්න ඒ විදිහෙන් ගත්තොත් හොඳයි සැපයි කියලා හිතලා ඒ විදියෙන් සිත පහළ වුණොත් කටින් කියන්න ඕනේ සිතිවිල්ල තුල පහළ වුණොත් ඒත් මාළු බෑමක්ම තමයි දැන් ඔබට මේක සිතන්න එපා කියන්න බෑ. සතුටින් පිළිගන්න එපයි කිව්වට එපා කිව්වට හරියන්නේ නැහැ පිළිගැනෙනවනේ. නේ? එහෙනම් කුමක්ද වෙන්න ඕන? එතකොට දැන් අපි ඒක තුලත් පින්වන්දි අවබෝධයක් තියෙනවනම් අව ආයතනයක් ඉපදුනා නම් ආයතනයක් ඉපදුනේ හේතු ගැටීම නිසා හේතු නිරුද්ධ වෙනකොට හටගත්ත shabdයේද නිරුද්ධයි කියන අවබෝධයට එනකොට අර සින්දුවත් එක්ක යන දෙයක්වත් නැහැ. ඒ සින්දුව නැවත මෙනෙහි කරන්න විදියකුත් නැති වෙලා යාවේ. එහෙනම් දැන් ඔන්න ඔබට හරි වැදගත් තැනක් තියෙනවා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. අපි දැන් හිතාගෙන ඉන්න දේවල් වලට වඩා බොහොම මේ ධර්මයේ පින්වත්නි අර්ථ සහිතයි, ගැඹීරයි. අපි මේ බාහිරින් ටිකකට බාහිර ලෝකේ බාහිර ටිකකට හිර කරලා අපිට අන්දවල අපි පෙරහැර යවනවා. නමුත් එහෙම දෙයක් නෙමේ මේක තුල ඔන්න බලන්නකෝ දැන් අපි මා දැන් ඔබ කල්පනා කරනගෙන අඟුලිමාල මිනිස්සු කොච්චරද මරුවද? ලොකු සංඛ්‍යාවක් මරුව කියනවනේ. අහලා තියෙනවනේ ඉතින්. විශාල ප්‍රමාණයක් මරුව කියලා. නමුත් එච්චර විශාල ප්‍රමාණයක් මරපු අඟුලිමාල රහත් උනානේ. නේද? මිලක්ක වැද්දගේ වැඩේ කරේ මොකද්ද? සත්තු මරණ එක උගුල්ලට වලා. මිලක වැද්ද කරේ මොකද්ද? ඒ ඒ කටයුත්ත කරලා ඊට පස්සේ රහත් වුණා. දැන් එතකොට ප්‍රශ්නේ තියෙන්නේ මොකද පින්වත්? දැන් අන්න ඒගොල්ලෝ ඒක අතහැරියා. ඒ ඒ ප්‍රායෝගික කායික ක්‍රියාකාරකම තුල සිදුණු කායික ක්‍රියා හැබැයි කායික ක්‍රියාවට මානසික ක්‍රියාවත් හේතු වෙලා තියෙනවා. නමුත් ඒ කායික ක්‍රියාකාරකම සිදු කරපු ආන ප්‍රාණඝාතය වෙන එක එයා අතහැරියා. ඉතින් මානසිකත්වයේ පිරිසුදු වුණා. දැන් අපිට වෙලා තියෙන මොකද්ද? අර සම්මත ලෝකේ සත්තු මරන්න නම් යන්නේ ඒක නන්නේ. අතින් මරණේව නන්නේ. ඉතින් අල්ලගෙන ඇහෙන් කනෙන් දිවෙන් කයෙන් මනෙන් මරණ කේනම් කෙලවරක් ඒක කෙලවරක් නැති නිසා මේක ගොදුරක් විදිහටම අල්ලගත්ත නිසා දැන් අපිට අතහැරගන්න බැරි වෙලානේ දෙයියනේ පින්නන්නේ. බලන්නකෝ දහස් ගණන් මිනිමරපු අඟුලිමාල ඒ අමත කරලා රහත් උනානේ. එක මිනිස්සෙක්වත් මරපු නැති හදිසියෙන් මදුරුවෙක් දෙන්නෙක් සරුපේක් මරලා තියෙන මේ අපේ මිනිස්සුන්ට බැහැ නෙවේ අඩුම ගානේ සාමාන්‍ය මේ ධර්ම මාර්ගයකට පිවිසෙන පැත්තකටවත් එන්න අන්න බලන්න. ඇයි එන්න බැරි ආන්න එයාට පින්වත්නි මාර තොණ්ඩුවලට අහු වෙලා මාර්යාගේ ඇමට අහු වෙලා ඒගොල්ලොන්ට එතනින් ගැලවෙන්න බැරි වෙලා ඒක ගිලගෙන ගිලගෙන ගිලගෙන යනවා දැන් මේ පින්වත් අය අතීතේ දැකපු එවැනි රූපවලට ඊට පස්සේ ඒ දාපු ඇමට ඒ දාපු කොක්කට දැන් ඕගොල්ලෝ මොකද උනේ කොක්ක ගිල්ලා දැන් එතනදි මොකද උනේ අරහෙන් ඇම දැම්මා ඕගොල්ලොත් බලාගෙන හිටිය කොහෙන්ද ආහාරයක් එන්නේ කියලා. අරෙන් බිලියමුණලා කොක්ක දානකොට ඕගොල්ලොත් බලන් ඉන්නේ කොහෙන්ද ආහාරයක් එන්නේ කියලා දානකොටම පැන්න ගිල්ලා. ආවුණා මාර්යාගේ ඒ උගුලට දැන් ඉතින් සසරේම ওই උගුල ගමන් කරන එක තමයි ගැලවිල්ලන්නේ. දැන් ඕගොල්ලොන්ට කිව්වොත් මේ ආරාමේ දැන් ඉන්න සතියක් ඉන්න කිව්වොත් ආ නැද මාර්යා යම ගිලලා. දැන් මොකද කියන්නේ? දරුවෝ ගැන අඳෝනා කියයි, මහත්තුරු ගැන අඳෝනා කියයි, ගේ දොර ඉඩකමට ගැන අඳෝනා කියයි. ඔය අඳෝනා ටික ආවේ මොකද්ද? අන්න අර ගිලපු නිසා. දැන් කායික ක්‍රියාකාරකමෙන් සතු මරපු අඟුලිමාල ඒතරම් මානසිකත්වය තුළට ඕක අරගෙන තිබුණේ නැහැ. ඒ නිසා එතනින් ඒක අතහැරියා. මනසින් මේ කරපු ක්‍රියාදාමය අතහැරියා. අතහැරලා රහත් වුණා. බලන්න එතකොට එහෙම බලනකොට එහෙනම් අඟුලිමාල කරපු ප්‍රාණඝාත ආදී අකුසල කර්ම වලට වඩා අකුසල කර්ම තමයි අනිත් අය කරලා තියෙන්නේ. තාම බැහැනේ අතහැර ගන්න. එහෙනම් අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි මිනිස්සෙක් ඒ කොක්කක් දාලා අමුණලා බිලි එක ගැට ගහලා ගන්න මාළුවට වඩා මේ සත්වයෝ මේ මිනිස්සයෝ ආයතන හයෙන් බාහිර රූපවලට ඇමිනිලා තියෙනවා කොකු වලින් ඇමිනෙනවා ඒ ඇමිනිච් එක තමයි කියනවා බිලී බානවා කියලා කියන්නේ. එහෙනම් දැන් හොඳට මතක තියන්න සැබෑ මාළු බාන මිනිස්සු කවුද? දැන් තේරෙනවද? සැබෑ මාළු බාන මිනිස්සු නේද දැන් ඔය ගෙවල් වල ඉන්න ඕගොල්ලෝ සැබෑ මාළු බාන. අරගොල්ලෝ එකයි දෙකයිනේ. දැන් ඔයගොල්ලෝ හයකින්. සැබෑ විදිහටම මාළු බානවා. එතකොට නම් මේ සසරෙන් නම් ඕකට පටලැවුණොත් නම් ගැලවිල්ලක් ඇත්තේ නැහැ. ඒ නිසා පින්වත්නි ඒකයිනේ බුදුරජාන් වහන්සේ දාරුචීරියට කිව්වේ දැක්කනම් දැක්ක විතරයි. දැක්කනම් දැක්ක විතරයි එතන ඔබ නැහැ. එතන ඔබ නැත්තම් ඔබ වෙන තැනකත් නැහැ. එතනත් නැත්තම් වෙන තැනකත් නැත්තම් ඒ අතරෙත් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන බලන් දාරුචීරිය කල්පනා කරා රහත් උනා. දැක්කනම් දැක්ක විතරයි කියන. එන්නේ ඒ වගේ දැන් ඔබටත් තියෙන්නේ ඇසට රූපයක් ගැටුනොත් හැබැයි ඒක වින්දනය කරගෙන එතෙන්ට උපාදාන වෙන්න ගියොත් උපාදාන උනා කියන්නේ සිබ්බණිය. උපාදාන උනා කියන්නේ අර ආයතන බැඳා ඊට පස්සේ ඊළඟ භව සකස්ම හැදුවා. සසර පැවැත්ම. ඒ නිසා ඔබ දකින්න වේදනාව විඳින්න හැබැයි උපාදානයට යන්න එපා උපාදානට ගිහිල්ලා සැපයි හොඳයි කියන තැනට හිත පහළ වෙනකොටම සසර පැවැත්ම හටගත්තා. ඒ නිසා දැක්කනම් ඒක දැක්ක විතරක් වෙන්න ආරින්න. කෑවනම් යමක් කෑව විතරක් වෙන්න ආරින්න. නේ? ඇහුණනම් යමක් ඇහුණ විතර ඇහුණ විතරක් වෙන්නේ කොහොමද? කෑවනම් කෑව විතරක් වෙන්නේ කොහොමද කියලා කල්පනා කරනවා. පින්නම් දැන් කන දේ ගමන් කරන්නේ ආහාර මාර්ගය ඔස්සේ. ඕක ආහාර මාර්ගය ඔස්සේ යන්න දෙන්න. දැන් සමහර අය මේ කන ඒව අල්ලගෙන පුදුම තර්ක විතර්ක ඔබට කැමති දෙයක් කන්න. කනකොට බුදුරජාන් වහන්සේ දේශනා කරලා තියෙන කුමක්ද? මේක මේ ශරීරය පවත්වා ගැනීම සඳහා විතරයි. පවත්වා ගැනීම සඳහා විතරයි. එහෙම හිත පවත්වලා ඒක ආහාර මාර්ගෙ දිගේ යවන්න. ඕක මනස දිගේ යවන්න එපා. අපේ අය කරන්නේ කන එක මේ ආහාර මාර්ගෙ දිගේ යවන්නේ නැතුව මනසින් අල්ල ගන්නවනේ කාපු එක. අන්න මනසින් අල්ල ගන්නවා කියන්නේ මාළු බානවා. උන්ද පව් පුරව ගන්නවා. උන්ද සසර පවත්ත ගන්නවා. උන්ද තණ්හාවෙන් උපාදාන කරනවා. උපාදාන කරනකොටම සසර පැවැත්ම. ඒ නිසා එහෙම නැතුව කාපු දේ ආහාර මාර්ගය යන්න නෙච්චරයි. ඒක ගණන් ගන්න තවත් අවශ්‍යතාවය නැහැ. ඒක ගියා ඒක ඉවරයි. මේ ශරීරය පවත්වා ගැනීම සඳහා විතරයි. ඉතින් එහෙමනම් ඒ වගේම දැක්කපු දේ ඔබට පුළුවන් නම් අතහරින්න. ඒක දැක්ක හැබැයි එකපාරට අතහරින්න බැරි නිසා ඔබ බුද්ධිමත් වෙන්න ඕන. ඇසයි රූපයයි චක්කු විඤ්ඤාණයයි කියන මේ තුන් දෙනාගේ ස්පර්ශය නිසා හටගත්තා ඒ ඒ ස්පර්ශය නිසායි අපිට යමක් පෙනුනේ ස්පර්ශය නිරෝධ වෙනකොට ස්පර්ශය නැති වෙනකොට ස්පර්ශය නිරුද්ධ වෙනකොට පේන දේද නිරුද්ධයි කියන නුවණාවොත් එතකොට ඔබ ඒ දකින දේට ඇලිලා යන්නේ නැහැ. දකින දේ සැපයි හොඳයි ඉෂ්ඨා කාන්තා මනාපා කියන තැනට යන්නේ එහෙමනම් පින්නනේ ඔන්න දැන් ඔබ කල්පනා කරන්න එහෙනම් බුදුරජාන් වහන්සේ දේශනා කරන විදිහට මේ සසරෙන් එතර වෙන්න නම් අපිට තියෙන්නේම මේ ආයතන ටික පිළිබඳ මනා අවබෝධයක් ඇති කරගන්න. මේ ආයතන ටික පිළිබඳ මනා අවබෝධයක් ඇති කරගෙන ඒ ආයතන වල සිදුවන ක්‍රියාදාමය දැනගත්තොත් සැබවින් දැකගත්තොත් දැනගත්තොත් අන්න ආයතන උපදින එක තමයි ලෝකයේ ඉපදීම කියන්නේ. ආයතන වල පැවැත්ම තමයි ලෝකයේ පැවැත්ම කියන්නේ. එතකොට ආයතනවල නැවැත්ම තමයි ලෝක නැවැත්ම කියන්නේ. එහෙනම් මේ ලෝකේ නතර කරගන්න ඕන අපිට. ලෝකේ නතර කරන්න කියන්නේ හිරුසඳු තියෙන ලෝකේ නෙමෙයි, හිරුසඳු ලෝකේ නෙමෙයි. මේ ආයතන නැමැති ලෝකය. ඒ නිසා මේ ලෝකය අවබෝධ කරගත්තාන් පස්සේ තමයි ඒක අවබෝධ කරගත්තන් ඒ ලෝක ක්‍රියාදාමයේ තුල අපි ක්‍රියාත්මක වෙන්නේ නැති වෙනකොට ලෝකෙන් මිදිලා. දැන් ඇසයි රූපයයි චක්කු විඤ්ඤාණයයි කියන මේ යමක් දැක්ක හැටියේ ඒ දැකපු දේ ආරම්භය වේදනාව ඉඳලා තණ්හා කරලා මේ යන ක්‍රියාවලිය ලෝකේ ස්වභාවය. ඒක ලෝකයේ පැවැත්ම. බුදුවරයෙක් ලෝකේ පහළලා අපිට දේශනා කරන්නේ ඔය පැවැත්ම සාමාන්‍යයෙන් සිදුවෙන දේ ඕකෙන් අවබෝධ කරගන්න මේක අවබෝධ කරගන්න. අන්න එහෙනම් අපට පුළුවන් නම් මේ ආයතනයක් උපදුනා කියන්නේ හේතු ගැටුණා යමක් පෙන්වන කියන්නේ ඵලයයි අන්න හේතුඵල ධම. හේතු ගැටුණු නිසායි ඵලය. හේතුඵල ධම පටිච්ච සමුප්පාදේ. අන බලන පටිච්ච සමුප්පාදේ. එතකොට මේ පටිච්ච සමුප්පාදේ කියනකොට දැන් හේතු ගැටුණු නිසා ඵලය හටගත්තා. දැන් හේතු ගැටුණු නිසා ඵලය හටගත්තා නම් හේතු නිරුද්ධ වෙනකොට ඵලය ඵලය නිරුද්ධයි. එහෙනම් හේතු නිරුද්ධ වෙනකොට ඵලය නිරුද්ධයි කියන්නේ එහෙනම් මේක ඇති වුණා නැති වුණා. ඒ කියන්නේ අනිත්‍යයි. අනිත්‍යයි. දැන් ඇති වුණා නැති වුණා කියලා දන්නේ නැති නිසා තවමත් තියෙනවා කියලා හිතන්නේ අනේ ලස්සනයි කියලා අපි හිතන්නේ. අන්නේ නැ ඇති වුණා, දැන් නැති වුණා. ඒ කියන්නේ අනිත්‍යයි, ඒ කියන්නේ දුකයි. වෙනස් වුණානේ. වෙනස් වීම කියන්නේ දුකයි. එතකොට මේක ඇති වුණා, නැති වුණා. ඒ කියන්නේ අපිට ඕන විදිහට පවත්තන්න බෑ. ඒ කියන්නේ අනාත්මයි. අනාත්මයි. එතකොට අන්න ඒ විදියට මේ බාහිර ආයතනයයි ආධ්‍යාත්මික ආයතනයයි ස්පර්ශ වීම නිසා යම් ඵලයක් හටගත්තා ආයතන ස්පර්ශයේ Nirodhe වෙනකොටම ඵලයේද නැති වෙනවා කියන නුවණවොත් ඒ දේ දැකගත්තොත් ඔන්න ඔබට දැන් මේ ධහම තුල අවබෝධ වෙනවා. එතකොට අන්න එතන තියෙන්නේ පටිච්චසමුප්පාද ධර්මයයි. එතන තියෙන්නේ හේතුඵල ධමයි. ඒ කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ත ලක්ෂණයයි. මේ එකම තුල තමයි මේ ලක්ෂණ ක්‍රියාදාමය සිදු වෙන්නේ. එතකොට අනිත් පැත්තට ගත්තට පස්සේ ආයතනයක් ඉපදුනා කියන්නේ පංච උපාදානස්කන්ධයේ පහළවීම. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධයේ පහළවීම. එන්නේ ඒ පහළවුණු පංච දැන් ආයතනේ ඉපදුනා කියන්නේ පහළුණා කියන්නේ පංච උපාදානස්කන්ධේ පහළවීම. ඉපදුණු ආයතන නිරුද්ධුණා කියන පංච පාදානස්කන්ධය නිරුද්ධයි. දැන් එහෙම දැන නොගත්ත කෙනා මොකද්ද කරන්නේ? පහළ වුණු ආයතනේ තවම තියෙනවා කියලා හිතාගෙන තමයි වර්තමානයේ තුලත් එයා ඉන්නව කියන අදහස හිතට අරන් එහෙම වෙනකොටම අන්න බලන්න බුදුරජාන් වහන්සේ දේශනා කරන කුමක්ද? සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ මහණෙනි මේ පංච උපාදානස්කන්ධය කෙටියෙන් කියන පංච උපාදානස්කන්ධේ පහළ වීම තමයි දුක කියලා කියන්නේ. අන්න බලන්න දැන් අපි දුකටපත් වුණා. දුකටපත් වුණා කියන්නේ මායයට ලම් වෙන එක. මායයේ කැමැත්තනේ මායයට ලං වුණා. බුදුවරයෙක් ඇවිල්ලා දේශනා කරන්නේ ඕකේ අනිත් ඇත්ත විමසන්න. ආන්න. එහෙනම් උන්වහන්සේලා දේශනා කරන්නේ ඇසයි රූපයයි චක්කු විඥානයයි වේදනා සංඥා සංකාරයි මෙන්න හේතු ගැටුණා මෙන්න දැන් දෙයක් පෙනුණා එහෙනම් හේතු ගැටුණු නිසා තමයි ඒ දේ පෙනුනේ එහෙනම් එන්න හේතු මෙන්න ඵලය හේතුඵල දහම එතකොට එනම් හේතුව ඒ මොහොතේම නිරුද්ධ වෙනකොට ඵලයද ඒ මොහොතේම නිරුද්ධයි එහෙනම් ඒ කියන්නේ අනිත්‍යයි ඒ කියන්නේ දුක්ඛයි ඒ කියන්නේ අනාත්මයි ආන් ඔබට ඒ ඇතිවීම නැතිවීම දකින්න පුළුවන් නම් කුමක ඇතිවීම කුමක නැතිවීමද පංච උපාදානස්කන්ධේ ඇතිවීම පංච උපාදානස්කන්ධේ නැතිවීම. එතකොට ඒක දකින්න පුළුවන් නම් ඔබට අනුබලු එතනම ගොඩ නැගෙනවා පින්වත්නි මේ බෝධිපාක්ෂික ධර්මයන් ටික. ඕක දකින්න තියෙන දේ තමයි සිහිය. ওই විදිහ කල්පනා කිරීම තමයි නුවණ. ඒ වගේම කල්පනා කරන්න එතෙන්ට වීරියක් අවශ්‍යයි. එහෙනම් ඔබට ඔන්න බුද්ධ ශාසනයක් ලැබුණට පස්සේ පුළුවන් නම් මේ මාළු බබා මාළු බබා දිගින් දිගට යන්නේ නැතුව බානකොට මාළු මාළු බානවා කියලා හිතනොත් එතකොට ඒ කියන්නේ රූපයක් දකිනකොටම මාළු බානවා කියන එක නෙමෙයි ඒ දැකපු රූපේ නැවත දකින්න ඕන කියලා හිත පහළ වෙනවනේ කාපු දේ නැවත කණ්ඩ ඕන කියලා හිත පහළ වෙනවනේ ඒ විදියට මේ රසර ආන්නේ කියලා කියන්නේ අන්න අහුවෙලා නැත්තම් කෑවනම් කාපු කිවර කරන දැක්කන දැකපු දේ නැවත දැන් ඕගොල්ලෝ මෙතෙන්ට දැන් එද්දී පාර කොච්චර දේවල් දකින්න ඇද්දනේ ඇස් දෙක දිනසා පේනවා පුරාණ කර්ම වල ක්‍රියාව ඒකනේ පේනවා නමුත් ඕක දැන් සියල්ලම දැන් ඒ ටික මතකයිද දැන් නෑ නෑ නෑ බස් ගියා අර මේක මොකක්වත් එච්චර මතක නෑ නමුත් දැන් ඔබේ හිතට හොඳයි සපයි කියලා කෙනෙක් ගැටුණා නම් ඒක නම් දැන් මෙහි අරගෙන ඇවිල්ලා ඇති ඉන්න ගමන් හිත හිතා ඇති අන්නේ ඒ අරන් ආපු එක තමයි පින්වත්නි බිලි යහු වුණා කියන්නේ. අන්න කොක්ක අහු වුණා. කොක්ක අහු නිසා දැන් ඉරලා ඔම අරගන්න ඒක තමයි සසර පැවැත්මට හේතු වෙන්නේ මායයට අහු වෙන්නේ. ඒ නිසා ඇසෙන් රූපයක් දැකලා ඔබ ಗುಣ කියන තැනට සතුටින් පිළිගන්න තැනට හිත බැස ගන්න තැනට ආවොත් සසර පැවැත්මයි මායයටයි ලම් වෙන්නේ. ඇසෙන් රූපයක් දැකලා ඔබ පටිච්ච සමුප්පන්න විදිහට අනිත්‍ය දුක්ඛ අනාත්ම විදිහට පංච උපාදානස්කන්ධ විදිහට දැකලා ඒක තුල සතුටින් පිළිගන්නේ නැතුව ಗುಣ කියන්නේ නැතුව හිත බැසගන්නේ නැති මට්ටමට එනවනම් අන්න මායාවෙන් ගිලිහෙනවා ඔබ මාලයන් ගිරිහෙන මායයන් ගිලිහෙනකොට දුකෙනුයි ගිලිහෙන්නේ දුකෙන් ගිලිහෙනවා කියන්නේ ලෝකේනුයි ගිලිහෙන්නේ එහෙනම් ලෝක විදූ වෙනවා ලොවෙන් විදිලානේ ලොවෙන් නිදහස් වෙන්න පුළුවන්කම ඔබට ලැබෙනවා. ඉතින් ඒකට තියෙන්නේ අර උපදින ආයතනය ආන හේතුඵල විදිහට දකින්න පුළුවන් නම් දකින කොටම ඔබ ಗುಣ කියන්නේ නැහැ. සතුටින් පිළිගන්නේ නැහැ. හිත බැසගන්නේ නැහැ. ඇයි එහෙම එහෙම කරන්න දෙයක් නැහැ මෙතන. ස්කන්ධයන් ටිකක් ගැටීමක් නේද තියෙන්නේ කියන එක. ඒක දැනගත්ත හැටි නිදහස් වෙන්න පුළුවන්. ඒ නිසා එහෙනම් කල්පනා කරගන්න පින්වත්නි අපි ඔය දැන් සමහර උදම්මනාන ඉන්න අපි නම් ප්‍රාණඝාත ආදී අකුසල කරනවා ස්වාමීන් වහන්සේ අපි නම් කරලා නැහැ. ඒස අපිට එච්චර බයක් නැහැ. ඔන්න වැඩේ දැන් හරිනේ. කරලා නැහැ. ගෙදර ඉඳගෙන මොකද්ද කරන්නේ? කොකු දම දමා මාළු බාන එක තමයි කරන්නේ නේ. ඒ නිසා අපේ බලනකෝ අපේ දැක්ම කොච්චර පටු වෙලාද කියලා. බුදුරජාණන් වහන්සේ මේ ආයතන වලින් අපි නිදහස් කරන්න හදන්නේ. මේ ආයතන වලින් නිදහස් කරන එක පින්වත් මේ අතට නුවණ නෑනේ නුවණ <laughs> නුවණින්නේ මේ කටයුත්ත යන්නේ එතකොට හිත තුල ක්‍රියාත්මක වෙන ක්‍රියාදාමයේ තුලින්නේ සසර පැවැත්ම ඇති වෙන්නේ අතෙන් කරන එකකින් සසර පවතින වෙයි නෑ අතෙන් කරන දෙයින් නෙමෙයි සසර පවතින්නේ හිතෙන් කරන දෙයින් හැබැයි අතෙන් කරන දෙයටත් හිතෙන් විධානයක් එනවා ඒ වුණාට සිත තමයි හැම දෙයට මූලික වෙන්නේ පෙරටු වෙන්නේ ඒ ක්‍රියාදාම වෙන්නේ නිසා සිතම මූලික වෙලා තමයි ක්‍රියාවක් වෙන්නේ එහෙනම් දැන් කල්පනා කරගන්න ඔබ සිතින් කරන දේවල් පිළිබඳ මන අවබෝධය දැනුමක් ඇතුව කටයුතු කරන්න උත්සාහ අරගෙන මේ ගෞතම සාසනය තුල මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගෙන අමා මහ නිවනින් සැනසෙන්න හේතු වේවා වාසනාව වේවා කියලා සාදුනාදෙනවා අද මෙම ධර්ම දේශනාවේ දායකත්වයේ දරනවා බත්තරමුල්ල කන්දවත්තපාර නොම්මර 19 නිවසේ පදිංචි එල්.ඩී. නිලානි මහත්මියත් වී.එල්.ඩී. නිලානි මහත්මියත් යන අය විසින් ඒ අයගේ අරමුණු වෙලා තියෙන මියගිය සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම පිණිසත් ඒ වගේම ජීවත්ව සිටින දෙමාපියන්ට සහ ජනිත පිය නදුන් පුතාට සිත ප්‍රාර්ථනා කිරීමත් අරමුණු කරගෙන ඒ ඇත්තෝ ඒ කටයුත්තට සම්බන්ධ වෙලා තිනවා. ඒ අයගේද ප්‍රාර්ථනාවන් ඉෂ්ට සිද්ධ වේවා කියලා සාදුනාදයක් දෙන්න. ඒ වගේම දෙවෙනි දායකත්වයේ දරනවා හෝකන්දර හෝකන්දර වානගුරු මාවත දෙවැනි පටුමගේ පදිංචි GGS සමරසිංහ මහතා රංජිනී රත්නායක මහත්මිය යන අය විසින් ඔවුන්ගේ මියගේ දෙමාපියන් ඇතුළු පවුලේ සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම වශයෙන් තමයි අරමුණු කරගෙන තියෙන්නේ. දැනට එංගලන්තයේ ජීවත් වෙන දිලිනි සහ ලත්කරන සන ලක්කනනේ ලක්කන ලක්කනසන ලක්කනසන දරුවන්ගේ සියලු ප්‍රාර්ථනාවන් ඉටුවීම පිණිසත් ඒ කටයුතු වෙන ඒ අයගේ ඒ අරමුණු ඉෂ්ට සිද්ධ වේවා කියලා සාදුනාදයක් දෙන්න. ඊළඟ දායකත්වයේ තියෙනවා දෙහිවල බෙල්ලන්තර පදිංචි එන් කරුණාසිංහ දිසානායක මහත්මිය අරමුණු වෙලා තියෙන TW දිසානායක මහතා ඒ වගේම B දිසානායක මයා කරුණාසිංහ මයා කරුණාසිංහ මිය ඒ අයට පින් අනුමෝදන් කිරීමනේ ඒ අරමුණු ඇතුව කටයුතු කරනවා ඒ දායකත්වයේ අරමුණු වෙලා තියෙනවා ඒ වගේම වෙනත් අරමුණු තියෙනවා මාගේ උපන්දිනය වෙනුවෙන් හා සහෝදර සහෝදරයන් ඇතුළු සැමට නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමත් උන්වගේ ආශිර්වාදයේ රැකවරණ ලබා දීමත් අරමුණු කරගෙන තමයි ඒ ඇත්තන් මේ දායකත්ව දරන්නේ ඒ කටයුතු ඒ අයුරින් සිද්ධ වේවා කියලා සාදුනාදයක් දෙන්න ඒ වගේම <clears throat> තවත් දායකත්වයක් තියෙනවා ප්‍රවීණ සේනානායක පුතුණුවන් 44 ව්‍යාපාර බත්තර මුල්ල ඒක ප්‍රවීණ සේනානායක පුතුණුවන්ගේ උපන්දිනය වෙනුවෙන් තාත්තා අම්මා ආච්චි විසින් තමයි මේක දාය කටයුත්ත කරන්නේ ගරු දේශක ස්වාමින් වහන්සේට සහ දරණාගම කුසලතම ස්වාමින් වහන්සේට දීර්ඝායස ප්‍රාර්ථනා කිරීමත් ධර්මදේශනයේ පටිගත කරන පින්වතුන්ට පින් ප්‍රාර්ථනා කිරීමත් මියගිය සියලු ඥාතින්ට පින් අනුමෝදන් කිරීමත් දෙමාපියන් ඇතුළු පවුලේ සියලු දෙනාට නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමත් අරමුණු කරගැනීමෙන් තමයි ඒ දායකත්වය දරන්නේ. එයාටත් ඒ පින්නේ ලෙස අනුමෝදන් වේවා කියලා සාදුනාදයක් දෙන්න. කටුවල පහළ බෝමිරියේ අංක 100 නිවසේ පදිංචි නවගමුවගේ ස්ටැන්ලි පෙරේරා මහත්මයා විසින් තමයි ඊළඟ දායකත්වය දරන්නේ. ඒ අරමුණු වෙලා තියෙන්නේ නවගමුවගේ සාමෙල් පෙරේරා පියා අරඹවත්තගේ ජේන්නෝනා රුද්‍රගූමව ජී ගුණවර්ධන මස්සිනා ඇතුළු සියලු මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමත් සුජීවත්ව සිටින සියලු ඥාතීන්ට තම තමන්ගේ ප්‍රාර්ථනාවන් ඉෂ්ට කර ගැනීම අරමුණු කර ගැනීමෙන් තමයි මේ දායකත්ව දරන්නේ මේ සම්බන්ධ වුණු හැම කෙනාටමත් දායකත්ව දරපු සියලු දෙනා තමන් බලාපොරොත්තු වන්නා වූ යහපත් ප්‍රාර්ථනාවන් ඉෂ්ට සිද්ධ වේවා. ඒ සියලු දෙනා නම් මිය පරලෝ යන්ට යෙදුනා වූ ඥාති වර්ගයාට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම සද්ධර්මයේ ශ්‍රවණය කළා වූ සියලු පින්වතුන් නමිනුත් මේ සම්බන්ධ වුණා වූ බාප හැමදෙනාම නම් මිය පරලෝ යන්ට යෙදුනා වූ ඥාති වර්ගයාට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම සම්බන්ධ වුණා බාප හැමදෙනාටමත් පින්කම සියලු දෙවි දේවතාවුන් මේ බුද්ධ ශාසනය තුලදීම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසම හේතු වේවා වාසනාව වේවා සමට තෙරුවන් සරණයි අද ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයන්න් වහන්සේ තනමල්විල කිතුල් කොටේ රතන සදහම් භාවනා මධ්‍යස්ථානයේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද වලස් මුල්ලේ ගුණරතන ස්වාමින්ද්‍රයන් වහන්සේ දේශකයන්න් වහන්සේට නිරෝගී සම්පන්නිය දීර්ඝාස සම්පත්තිය අපි ප්‍රාර්ථනා කරමු සාදු සාදු